නමෝ තස්ස භගවතු අරහතෝ මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ඤෝත විහත මෝහ තමං සනරාමර ලෝක ගරුම් වන්දේ සුගතං ගති විමුත්තං ගරුතර මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි අද වෙසඟපුර පසළොස්වක පොහෝ දවසයි මේ දවස ඊතා උතුම් දිනයක් හැටියටයි බෞද්ධ ලෝකයා සලකන්නේ බෞද්ධ ලෝකයා ඉහළම දවසක් හැටියටයි මේ දවස සලකන්නේ පිළිගන්නේ හේතුව තමයි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කළ මහබෝසතාණන් වහන්සේ තුසිත දෙවියන් චුතව මිනිස් කුස පිළිසිඳගෙන දස මාසයක් ඇවෑමෙන් උත්පත්තිය ලැබුවේ මේ වගේ වෙසක් දවසකයි ඊළඟට උන් වහන්සේ වයස 29 දී ගිහිගේ අතෑර තපස් ධම් රැක වයස 35 දී වෙසංගපුර පසළොස්වක් පොහෝ දිනක තමයි පින්වතුනි සම්මා සම්බුදු බවට පත් වුනේ. තුන්වෙනි සිද්ධිය තමයි අවුරුදු 45ක් පුරා අමිල සේවාවක් ලෝකයාට ඉටු කළ ඒ උත්තමයාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අද වගේ වෙසඟපුර පසළොස්වක් පොහෝ දවසකයි. ඒ වගේම අපට බලපාන තව වැදගත් සිදුවීම් කීපයක් තිබෙනවා. තථාගතයන් වහන්සේ මේ පින්වතුන් දන්නවා අපේ යක්ෂ ගෝත්‍රික ආදී මුතුන් මිත්තන් අතර ඇති වුණු හබයක් සංසිඳවන්නට උන්වහන්සේ පළමුවෙන් මයංගණයට වැඩම කළ බව නැවත වතාවක් නාගදීපේටත් වැඩම කළා ඒ හිටිය අපේ මුතුන් මිත්තන් වන නාග ගෝත්‍රික මහෝදර චූලෝදර කියන දෙපළකගේ හටනක් සංසිඳුවන්. ඔය අවස්ථා දෙකේම බුදුහාමුදුරුව වැඩියේ අනාරාධිතවයි. කවුරුවක් ආරාධනා කළේ නෑ. ඉන් අනතුරුව කැලණිය රජකම් කළ මහෝදර රජතුමා ඇතුළු නාග ගෝත්‍රික රාජකුමාරවරු අමාත්‍යවරු ඔය කැලණියේ ඉඳගෙන සාකච්ඡාවක් කළා. සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේ අපගේ ආරාධනාවකින් තොරව අපේ රටේ ඇති වෙච්ච යුද්ධ කෝලාහල දෙකක් සංසිඳුවන්නට වැඩම කළා. මයංගණයට ඊළඟට නාගදීපේට ශිෂ්ට සම්පන්න මිනිස්සු වශයෙන් අපේ යුතුයකමක් තිබෙනවා. උන් වහන්සේ බැහැ දැකලා ආරාධනා කරලා අපේ මේ මව්බිමට වැඩම කරවලා සංඝ සතු දානයක් පූජා කරලා උන් වහන්සේට අපේ ඉහළම ගෞරවය දැක්විය යුතුව තිබෙනවා. ඒ තීරණය අරගෙන මණි අක්ෂික කියන නාග ගෝත්‍රික රාජයා දූත පිරිසක් සමග යවුවා සවැත් නුවරට. ගිහින් ආරාධනා කළා දින නියම කරගත්තා. බුදුහාමුදුරුව පිළිගත්ත ඔවුන්ගේ ආරාධනාව පරිදි ඒ ආරාධනා කළ දිනේ සිට ඉදිරියට එන වෙසඟපුර 15ක් පොහෝ දින ලංකාවට වැඩම කරවන බව ඒ අනුව බුදුරජාණන් වහන්සේ පින්වතුනි තුන්වැනි වරට ලංකාවට වැඩම කළේ වෙසක්පුර 15ක් පොහෝ දවසක ඒ ඇවිදින් උන් වහන්සේ ගෞරවයෙන් පිළිගත් අපේ නාග ගෝත්‍රික මිනිස්සු. ඒ විතරක් නෙමෙයි. මේ නාග ගෝත්‍රික රාජකීය පිරිස කතරගම ප්‍රදේශයේ හිටිය මයිංගන ප්‍රදේශයේ හිටිය නාගදීප ප්‍රදේශයේ හිටිය ඔය සෑම වැදගත් කණ්ඩායම් වලටම රාජකීය යක්ෂ ගෝත්‍රික නාග ගෝත්‍රික අයට ආරාධනා කළා. ඒ පිරිස එකතු වුණා. ඒ පිරිසත් එක්ක මහා දානයක් පූජා කළා. කැලණි ගඟෙන් ජල ස්නානයත් කළා. ඒ සිදුවීම උනේ වෙසඟපුර පසළොස්වක් පොහෝ දවසකයි. ඉන් අනතුරුව තමයි ඒ රාජකීය සුවිශේෂ අමුත්තන්ගේ ආරාධනා පරිදි බුදුරජාණන් වහන්සේ මේ 14 පොලකට පද ලාංඡනං දිවාගුහන් දීඝවාපී චේතියංච මුතිංගලං තිස්ස මහා විහාරංච බෝධි මරිච වට්ටියං සුවන්නමාලී මහා චේත්‍යං ථූපාරාම භයාගිරි ජේතවනං සේල චෛත්‍යං තථා කාචර ගාමකං කාචර ගාමක කිව්වේ කතරගම ඔය ස්ථාන 14ට එදා උන් වහන්සේ 이르දි බලයෙන් වැඩම කරවලන් මහරහතන් වහන්සේලා සමග ඒ තැන්වල අහසේ ස්වල්ප වේලාවක් ගත කරමින් පූජනීයත්වයට මේ රටපත් කළා. මයංගනං නාගදීපං කියන දෙක ඊට කලින් උන්වහන්සේ ආවා. අර මං මතක් කළේ ඒකයි. කලින් වැඩම කරවලා තිබුණේ මයංගණයට සහ නාගදීපේට. බලන්න එදා උන් වහන්සේ කල්යාණං පද ලාංඡනං කියන තැන ඉඳලා ඔය 14 පොලටත් වැඩම කළා. ඒ වගේම මේ ගාථාවට ඇතුළත් නොවුනාට පැරණි ශිලාලේඛන තිබෙනවා දැන් තිරියාය. ගිරිහඬු සෑය. තපස්සු බල්ලුක වෙළඳ සහෝදරයන් පැමිණිලා කේස ධාතු නිධං කොට තැන. එතන සංස්ෘත නාගර අක්ෂරයෙන් කෙටු මේට සත වර්ෂ ගණනාවකට පෙර ලියවුණු ගල්ලිපියක් තිබෙනවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එතනටත් වැඩියයි කියන බව. නමුත් අපේ වංශ කතාවල් වල එය ඇතුළත් වී නැහැ. මේ අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පස්සෙන් මේ රට බෞද්ධ රටක් බවට පත් උනේ නෑ හේතුව ඊට අදාළ පිරිසක් ලංකාවේ හිටියේ නෑ මේක දිගට අල්ලගෙන යන්න කවුද පිරිස බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා ලංකාවේ හිටියේ නෑ ඒ ගැන ටිකක් මතක් කළ යුතුවම තිබෙනවා. ඉන් වත්නේ ඔය බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරවන විට ලංකාවේ හිටියේ යක්ෂ ගෝත්‍රික මිනිස්සු. හැබැයි යක්කු නෙමෙයි. යකුන් ඇදහිව්වා. ඊළඟට නාග ගෝත්‍රික මිනිස්සු මේ පළාත්වල හිටියේ. නයිපෙනේ තියෙන තොප්පියක් පැළඳ ගත්තේ. ගෝත්‍රයේ නාග අදත් හිමාල අඩවිය ඉන්දියාවෙන් එක්තරා ප්‍රාන්ත රාජ්‍යයක් තියෙනවා නාගලන්තේ කියලා. අපේ හැඩහුරුකම් තියෙන අය. ලංකාවේ සිංහල මිනිස්සු කිව්වහම ඒ නාගලන්තේ මිනිස්සු අපට බොහෝම සලකනවා. මේ අපේ අය කියලා. ඒ අය දන්නවා අපිත් ඒ නාග ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන පිරිසක් බව. ඊ ළඟට පින්වත්නි තව පිරිසක් හිටිය කඳුකරේ. ඒ තමයි දේව ගෝත්‍රික මිනිස්සු. සුමන සමන් දේව තමයි ඒ කාලේ හිටිය ප්‍රධානියා. ඔය කියන අයත් මේ කැලණියට ආවා එදා දානෙට. දානේ වළඳලා නිම වුණායින් පස්සේ ඔය කියන ජනප්‍රධානී සුමනදේව මහාසේන කතරගම පැත්තේ හිටියේ ඊළඟට යක්ෂ ගෝත්‍රික නායකයන් මයංගනේ හිටිය ඒ ඒ තැන්වලට වඩින්ටේ කියලා ඒ ආරාධනාව පරිදි පිළිගත්තා ඒ ගිහින් අපේ රට පරිසුද්ධත්වයට උන්වහන්සේපත් කළා. ඊළඟට තව ප්‍රශ්නයක් වුණා. මෙතන දැනුගත් වැඩගත් පිරිසක් ඉන්නවා පේනවා. 5000කට වඩා වැඩි පිරිසක් මේ ශාලාව තුල වත්ත පුරා සම්බෝධි විහාරයේ වටා මහපාරේ පදික වේදිකාවෙහි පැදුරු එලාගෙන ඉන්නව බණහන්. නිශ්ශබ්ද පරිසරයක් කොළඹ හත කොට්ටාසින් ඒ නිසා මේ කාරණය පැහැදිලි කළ යුතුව තිබෙනවා. ඊළඟට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩිය. ලංකාවට වඩින විට පින්වතුනි උන්වහන්සේට තේරුණා මෙතන තිබෙනවා ගෝත්‍ර ප්‍රශ්නයක්. නාග ගෝත්‍රික, දේව ගෝත්‍රික, යක්ෂ ගෝත්‍රික ප්‍රශ්න. ඊළඟට උන් වහන්සේට දැනුණා ශාක්‍ය වංශික ශාක්‍ය ගෝත්‍රික මිනිස්සුත් මේක ඇවිදින් පදිංචි වෙලා. එතකොට හතරයි. ඊළඟට සිංහ ගෝත්‍රික මිනිස්සු විජය රජතුමා සමග ලංකාවට පැමිණි. ඒ අයත් මෙතන ඉන්නවා. දැන් බැලුවා මෙතන ගෝත්‍රික ප්‍රශ්නයක් තියෙනවා. කාණ්ඩ පහක්. මේ පැරණි પરම්පරාගත අයිතිවාසිකම් කාර්යෝ වන යක්ෂ ගෝත්‍රික අපේ මුතුන් මිත්තන් දේව ගෝත්‍රික අපේ මුතුන් මිත්තන් නාග ගෝත්‍රික අපේ මුතුන් මිත්තන් ඒ අතරට බුදුරජාණන් වහන්සේගේ පිය සුළු පියා අමිතෝදන රජුරු සුද්ධෝදන මහරජතුමාගේ එක මල්ලි කෙනෙක් අමිතෝදන මහරජුරු අමිතෝදන රජතුමාගේ කාලේ සටනක් ඇති වුණා කොසල් මහ රජුරුවන්ගේ පුතා යුද්ධයට ආව ශාක්‍ය දේශයට කපිල වස්තුපුරේට ඒ යුද්ධේ සමාදාන කරන්න අමිතෝදන රජුරුව ඉදිරිපත් වුණා ඒකට ශාක්‍ය වංශික තරුණ කුමාරවරු විරුද්ධ වුණා. හමුදාපතිවරු හමුදා නිලධාරීන් යුද්ධ බටයන් ශාක්‍ය දේශයේ හිටිය අමිතෝදන රජුරවන්ට විරුද්ධ වුණා. ඇයි අපේ කඩු කැපෙන්නේ නැද්ද? අපට යුද්ධ කරන්න බැරිද? අපි මේට කලින් යුද්ධ කළා නැද්ද? අපේ රට ආක්‍රමණය කරන්න එන හතුරාට විරුද්ධව කතා කරන සාමයේ මොකක්ද? හතුරාට දරුණු ලෙස පහර දීලා එළවා දැමීම මිස අපේ රට ආක්‍රමණය කරන්න එන හතුරාත් එක්ක මොකද්ද සාමය? ඔය බලවේගය ඔය අදහස ඉස්මතු වුණා. අනේ ප්‍රශ්නේ මොකක්ද සාමේට කැමති අමිතෝදන රාජයාට එතුමා බලගතු ඇමති পদවියක් දැරුවේ. රජකම කළේ මහානාම රජුරු. බුදුහාමුදුරන්ටයි රජකම අයිති. උන්වහන්සේ බුදු බවට පත් වුණා. ඉන් අනතුරුව අයිතිකාරයා රාහුල කුමාරයා. රාහුල කුමරාත් පැවිදි වුණා. ඊට පස්සේ තුන්වෙනි ඒ පරපුරේ දරුවන්ගෙන් කෙනෙක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මල්ලි කෙනෙක් අමිතු මේ මහා නාම කුමාරයා මහා නාම කුමරාට රජකම ලැබුණා. ඉතින් එතුමාත් සාමකාමී නමුත් මේ තමන්ගේ ඥාතිවරයා වැඩිමහල් අමිතෝදන රාජයා කියන දෙයට බෑ එකඟ වෙන්න හේතුව රටේ හමුදාංක සියල්ලක්ම ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. අපි යුද්ධ කරමු. කෝසල මහරජයාගේ පුතා විදුඩබ අපිත් එක්ක පලිගණ්ඩ යුද්ධකට එන්නේ රට ඇතුළට. ඒ නිසා එයත් එක්ක සාමයක් කතා කරන්න බෑ. ඒක යුද්ධයෙන් අපි ඉවර කරන්න ඕන. පස්සේ අමිතෝදන රජතුමා කතා කළා මේක නිකන් මිනිස් ඝාතනයක්. තේරුමක් නැති. මම මේ රට ඇරලා යනවා. වෙනත් ප්‍රදේශයකට රාජ්‍යයක් ඇති කරගන්න. මගේ අදහස අනුමත කරන යම් කෙනෙක් ඉන්නවා නම් මා සමග එන්න. ප්‍රකාශයක් කියලා අඬ බෙර ගහලා ඊට පස්සේ පින්වත්නි 40000ක 50000ක පමණ පිරිසක් තමන්ගේ අලි ඇතුන් අශ්වයන් ගවයන් එළුවන් ඔය සතුන් ඊළඟට ඔය බඩු අරගෙන යන බූරුවන් වගේ සතුන් පිට බඩු පටවගෙන ගැල් වලින් බඩු පටවගෙන ඒ නේපාල දේශේ දැන් කියන්නේ ශාක්‍ය දේශේ සිට ගංගානම් ගඟ ආරම්භ වන්නේ හිමාල කන්දින්. ඒ ගඟෙන් එහා පැත්තේ අයින දිගේ ඇවිදින් දැනට කියනවා චක්මාදීසි. දැන් අයිති මියන්මාර් රටට බුරුමයට. ඒ චක්මා කියන ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරලා කැලෑ එලි කළා. తాවකාලික ගෙවල් හදලා ගඟෙන් වතුර හරවගෙන ඇලදොල මගින් ගොවිතැන් කරලා කුඩා ජනපද රාජ්‍යයක් පිහිටෙව්වා. ඩී.එස්. සේනානායක මැතිතුමා අම්පාර ජනපදයේ පිහිටෙව්වාක් මෙන්. ඔය අම්පාර ජනපදයේ වගේ ලොකු ජනපදයක් පිහිටෙව්වා. බලන්න ඒ ජනපදයේ තමයි දියුණු වුණේ. ඒ ජනපදයේ පිහිටුවල ටික කලක් යනකොට අවුරුදු 10ක් 12ක් යනකොට අමිතෝදන රජතුමා වයස්ගතයි අභාවයට ගියා. එතුමාගේ පුතා පණ්ඩු ශාක්‍ය රජකුමාරයා. පණ්ඩු ශාක්‍ය කුමාරයා බුදුහාමුදුරුවන්ගේ බාප්පගේ පුතා. එතුමාට ওই චක්මා දේශය එහි රාජ්‍ය ලැබුණා. ලැබිලා එතුමා තවත් දියුණු කළා. එතුමාට හිටියා පුතණුමරු 7 දෙනෙක්. එක දියණියක් හිටියා. දියණිය බාලම එක්කෙනා. අසීමිත රූප ශෝභාවකින් යුක්තයි. මේ අලුත් රාජ්‍යයක් ගොවිතැනින් ඒ වගේම ගව පාලනයෙන් දියුණු කරගෙන යන අතර ඒ කුමරිය සරණ බන්ධණයට පත් කර දෙන්නටේ කියලා. අහල පහල රට රාජ්‍යවල් 7 8කින් රාජදූතයන් එව්වා ඒ රජවරුන්ගේ පුතණු වරුන්ට මේ කුමරිය සරණ පාවා දෙන්නී කිය. ඒ තරම් පුණ්‍යවන්ත ලස්සන කුමරියක් මේ පින්වතුන් ඉතිහාසින් දන්නවා ඒක. බද්ද කච්චාන. මේක දැන් ප්‍රශ්නයක් විදූ මේ පණ්ඩු ශාක්‍ය රජුරවන්ට බුදුහාමුදුරන්ගේ බාප්පගේ පුතා මේ පණ්ඩු ශාක්‍ය රජුරෝ කල්පනා කළා මට මේ පිරිමේ ළමයි හත් දෙනයි ගෑනු ළමයි එක්කෙනයි ඒ ගෑනු ළමයා ගැනයි මේ ප්‍රශ්නේ මේ කුමරිය ගැන දැන් මොකක්ද කළ යුතු දැන් මම මේ කුමරිය එක ඉල්ලුම් කරුවෙකුට දුන්නොත් එක රටක රජ කෙනෙකුට සරණ පාවා දුන්නොත් අනිත් රජවරු මාත් එක්ක විරුද්ධ වෙනවා. යුද්ධයකට එන්නත් පුළුවන්. මට යුද්ධ කෝලාහලවලට මූණ දෙන්න පුළුවන් තත්වයක් තාම නැහැ. මගේ පියා අමිතෝදන රජතුමා මෙහි ඇවිදින් අපේ මිනිස්සුත් එක්ක දැන් අවුරුදු 25කට 30කට කලින් එදා ඉඳලා 25කට 30කට කලින් කුඩා රාජ්‍යයක් ජනපද රාජ්‍යයක් මේ හදාගත්තේ. අපට තාම යුද්ධ හමුදාවක් නැහැ. යුද්ධ කරන්න ශක්තියකුත් නැහැ. ශක්තියක් තබා යුද්ධයක් ගැන හිතන්නත් බෑ. හිතන එක හරියත් නැහැ. දැන් මම මේ ඉන්න මහ පිරිස ආරක්ෂා කරගත යුතුයි. මගේ දියණිය තමයි ඒ වුණාට රට විනාශ වෙන්න බෑ. එහෙම කල්පනා කළා බද්ද කච්චානා කුමරිය වගේ හොඳ හැඩරුව තියෙන ශාක්‍ය වංශික රාජකුමාරිකාවන් 30 දෙන්නෙක් තෝරාගෙන ඒ 30 දෙන්නයි බද්ද කච්චානා කුමාරිකාවයි පින්වතුනි මොකක්ද කලේ මෙහෙණින් වහන්සේලා බවට පත් කළා මහාන කළා නෙමෙයි. කහ වස්ත්‍ර පොරවලා හිස මුඩු කරලා මෙහෙණි වෙස් ගැන්නේවුවා. මෙහෙණි අංශේලා ලවා පැවිදි කරෙවි නෑ. මෙහෙණි වෙස් ගැන්නේවුවා. ඇයි එහෙම කළේ? හතුරුන්ගෙන් එන විපත්ති වළක්ව ගන්න. මෙහෙණි වෙස් ගන්වල ක්‍රුවල් නැවක් හදලා වියලි ආහාර පාන උයාපියාගෙන කණ්ඩ පුළුවන් ඒවා තියාගෙන කෑමට බීමට ගන්න පුළුවන් ආහාර පාන තියෙනවා සුමාන දෙක තුන මාසයේ හැමාර ඒවා තැම්පත් කරලා ඒ රුවන් නැව අර ගංගානම් ගඟ ගලලා තිබෙන කාලේ එතකොට ඒ හරිය ගංගානම් ගඟ හැතක්ම තුනක් විතර පළලයි අර හැඩ පාරට තල්ලු කළා හිමාලය පැත්තෙන් එන දැන් ඔය බෙන්ගාල බොක්ක කියන්නේ ඒ හරියට උඩහා. ඒක පා කලහම ප්‍රකාශයක් කළා මගේ දියණිය යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ නැව අල්ලාගත් පුද්ගලයාටයි මගේ දියණිය අයත් වන්නේ. මම එක්කෙනෙකුටවත් සරණ පාවා දෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙනවා. අනිත් අය තරහ වෙනවා. තරහකාරයෝ ඇති කරගත යුතු වේලාවක නෙමෙයි අපි ඉන්නේ. අලුත් රාජ්‍යයක්. එහෙම කියලා මේ නැවඩියත් කළා. අනේ කාටවත් අල්ලගන්න බැරි වුණා හැඩපාර වැඩි. ඇවිදින් ඔය බෙන්ගාල බොක්කට වැටිලා එතනින් ඇවිදින් මොහොදායිනින් රුවල් නැව පාවුනේ කොහාටද දැන් ඔය තිරියාය ගිරිහඳු සෑය කියනවා ප්‍රදේශයේ ඉඳලා තවත් සැතපුම් 30 40ක් එහායි උතුරු කරේ. ගිරි හඬු සෑය තියෙන්නේ තිරිකුණා මලේ ඉඳලා මුහුද අයිනේ තව 70ක්ම 40ක් විතර යන්න ඕන. කිලෝමීටර් නම් 50 ගණනක්. ওই තපස්සු බල්ලුක ඒ කේශ ධාතු නිදන් කළා හදපු චෛත්‍ය තියෙන තැන. එතන ඉඳලා තව එහායි බොහොම දර්ශනීය ප්‍රදේශයක්. එහාට ගොඩ වුණා. ඒ ගොඩ වෙලා ඒ පාර ඒ පලාතේ හිටියේ ධීවර කාර්මිකෝ ගොවියෝ විමතියටපත් වෙලා මේ පිරිස පිළි අරගෙන ඔක්කොම මෙහෙනිවෙස් ගත්ත පිරිසක් බුද්ධ ආගමක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුව ඇවිදින් ගියයි කියන බබ ආරංචිය මිසක් ඒ අය ඊට වඩා යමක් දන්නේ නැහැ. මොකද කලේ? පණිවිඩයක් ගෙව්වා තම්මැන්නා නුවරට. තම්මැන්නා නුවර තමයි රාජ්‍ය රාජ්‍ය තුනේ පඬුවස් නුවර දැන් මේ පින්වතුන් දන්නවා. විජේ කුමාරයා ලංකාවට පැමුණුණා. ඒක විස්තර මං වඩා කියන්නේ නෑ. ඔය පින්වතුන් දන්නවා. බුදුහාමුදුරුව පිරිනිවන් පා වදාළ වෙසඟපුර 15ක් පොහෝ දවසේ හැන්දෑවේ අහම්බෙන් කුඩා රුවල් නැවු 16ක් ගොඩ වුණා තම්මැන්නා නුවරට. හැන්දෑවේ. එදා වෙසක් පෝය. ඒ මිනිස්සු ඒව දන්නේ නැහැ මොකොත්. විජේ කුමරා කතා කළා ඔක්කොටම හැන්දෑවයි. දැන් මේ රටේ ගස් කොළන් හොඳට පේනවා. ඈත කඳුත් පේනවා. නමුත් දකින්න නෑ මිනිහෙක්. කිසි කෙනෙක් නැව් වලින් බහින්න එපා. අපි හෙට උදේට ඔක්කොම නැව් වලින් බැහැලා ටිකක් පිරිස 700ක් අපි අපි ටිකක් ඇවිදලා බලමු මේ රට මොකක්ද කියලා බලන්න. එහෙම කල්පනා කළා අනදුන්නා විජාරය. කවුරුවක් බැස්සේ නැහැ. එදා රෑ එළි වුණාට පස්සේ එතුමාත් පිරිසත් බැස්සා. නැව් වලින් බැස්සට පස්සේ එතුමා නියෝගයක් කළා තම පිරිසට තම තමන්ගේ නිල ඇඳුම් වලින් සැරසෙන්න ඕනේ. හැම කෙනෙක්ම. නිකං මිනිස්සු වශයෙන් යන්න බෑ අලුත් රටක්. දන්නේ නැති රටක්. කවුද ඉන්නේ කියන බවක් නොදන්න රටක්. ඒ නිසා සෑම කෙනෙක්ම තම තමන්ගේ ඒ හමුදාවල අය ඊට අදාළ ඇඳුම් පැළඳුම් විජේ කුමාරයාත් රාජකීය ආභරණයන්ගෙන් සැරසිලා මගුල් කඩුවත් අතට අරගෙන ඒ ඔටුන්නත් පැළඳගෙන සියලු දෙනාම දැන් ගොඩට ආව පහවදා උදේ. ගොඩට ඇවිදින් බැහැලා මේ වැල්ල දිගේ බලාගෙන එනවා. මිනිසෙක් පේන්න නැහැ. ඒ එන අතරේ දැක්ක පුදුමයක් අර මොහොද අයිනේ ටිකක් ඈතට වෙන්න. මොහොදු වෙරළ ඉඳලා සතපොමක් වතර වගේ ඇතුළට වෙන්න විශාල නුග ගහක් නුග ගහ ළඟට යන්නේන පාරක් තිබෙනවා. නුග ගහ යට ඉන්නවා ඊ타ත්ම ਸਰව සම්පූර්ණ තාපස කෙනෙක්. බැලුවාමත් බොහෝම හොඳ මහත දෙහෙත පෙනුම තිබෙන වර්ණවත් තාපසයන් වහන්සේ නමක් මේ නුග රුක්ෂයේ යට ඉන්නවා. එතුමා වෙතට ගියා. දැක්ක හැටියේම සතුටක් ඇති වුණා විජේ කුමරුට. තාපසයෙක් ඉන්නවනම් මේ රටේ මිනිස්සු ඇති. <coughs> මේ රටේ මිනිස්සු නැත්නම් තාපසයෙක් දකින්න ලැබෙන්නේ නැහැ. එතුමා වෙත ගියා. තාපසයන් වහන්සේ ළඟ ගිහින් 700ම තාපසයන් වහන්සේට වැඳ නමස්කාර කරලා ක්‍රමවත් පරිදි වාඩි වුණා. වාඩි වෙලා මේ විජේ කුමාරය ඇහුවා විජයා පමුකා සබ්බේ තං උපෙච්ච අපුච්චිසුම් අයං භෝකෝනු දීපෝතේ ලංකා දීපෝති සෝබ්‍රවි පින්වත් තාපසයාණන් වහන්සේ අපි ඔබ වහන්සේට নমස්කාර කරනවා දැකලයි ආවේ මේ රට මොකක්ද පින්වතුන් වහන්සේ මේ රට මොකක්ද කියලා ඇහුවා අයං භෝ කෝනු දීපෝති විජේ කුමාරය ඇහැව්වේ එහෙමයි. එතකොට අර තාපසයන් වහන්සේ පිළිතුරු දෙනවා ලංකා දීපෝති සෝබ්‍රවි. කුමරුවෙනි මේක තමයි ලංකා ද්වීපය. මේක ලංකා ද්වීපය. ඉතින් ඊට පස්සේ කතා බස් කරලා තමයි අර කුවේණී කියන යක්ෂ ගෝත්‍රික රාජකුමාරිකාව කපුනූල් කටිමින් රෙදිවියමින් හිටිය පිරිසක් එක්ක එතකොට හොඳ ශිෂ්ට සම්පන්න පිරිසක් නැත්නම් කපුරිදි වලින් ඇඳුම් ගොත ගොත ඉන්න බෑනේ එතුමිය සම්බන්ධ කරගෙන තමයි රාජ්‍ය අල්ලගත්තේ සිරීස වස්තුපුර ලංකාපුර කියලා නගර දෙකක් රාජධානි දෙකක් ඔය කියන පළාතේත් මයිංගන ප්‍රදේශයේත් යක්ෂ ගෝත්‍රික රජවරුන්ට අයත්ව තිබිලා තියෙනවා. පරිපාලනයේ ගෙනිච්ච ඒ තැන්වලින්. ඒ විජේ කුමාරයා ඊ ළඟට දැන් අවුරුදු 8ක් රජකම් කළා. තමන් වයස්ගත වුණා. දරුවෙක් නැහැ. කුවේණිත් එලවගත්තා ළමයි එක්ක. ඊ ළඟට තමන්ගේ මල්ලිට පණිවිඩයක් කැරියා. චන්ද්‍ර කුමාරයාට පණිවිඩයක් කැරිය මලනු කෙනෙක් වහාම එවන්නේ කියලා. මේ රටේ රජකම කරන්න. ඒ කුමාරයා දෙවෙනි රජකම් කළ මල්ලි කලේ මොකද්ද? තමන්ගේ පුතා අවුරුදු 19ක් 20ක් වුණා විතරයි. බලාපොරොත්තුවක් නැහැ මේ පණිවිඩයේ ලද විගසම අනිත් අයට අහු නොවන විදිහට වහාම පණ්ඩු වාස දේව කියන පණ්ඩුවස් දෙව් කුමරා ලංකාවට එවුවා. ඒ එනකොට අනේ මාසයක් විතර යන්න ඇති විජේ රජුරෝ මැරිලා. රජකම මාස 10ක් විමසුවේ මේ අමාත්‍යවරයෙක් කියන බව දක්වලා තියෙනවා. ආවට පස්සේ පඬුවස්දේව කුමාරයාට රජකම බාර දුන්නා. දැන් ප්‍රශ්නයක් ඇවිදින්. රජකමේ වැඩ බලනව රජකම පවරන්න බෑ නිල වශයෙන්. බලන්න. මේන් අද අවුරුදු 2500කටත් කලින් තිබිච්ච සිරිත් අවිවාහකයෙකුට රටක රජකමක් දෙන්නේ නැහැ. බලන්න. ඒ නිසා මේ කුමාරයා පුණ්‍යවන්තයි රාජ කුමාරේ නමුත් රජකම දෙන්න බෑ පඬුවස් දේව කුමරාට මෙහෙසියක් නෑ ඒ නිසා දෙන්න බෑ මෙහෙසියක් එක්කයි අභිෂේක කරන්න. ඉතින් එතුමා මාස 3-4ක් මේ වැඩ බැලුවා. රජකම මේගොල්ලෝ දුන්නේ නැහැ ලංකාවේ හිටිය පිරිස. ඔය අතර තමයි අර බද්දකච්චානා කුමාරිකාව අර පැත්තට ගොඩ වුණේ. පණිවිඩේ ආවා. අර මෙහෙණින් වහන්සේලාගේ විස් අරගෙන හිටිය 32 දෙනාත් බද්දකච්චානා කුමරියත් කැඳවල තොරතුරු අහනකොට මෙයා තමයි බද්දකච්චානා මේ ශාක්‍ය වංශික රාජකුමාරිකාවක් පන් මේ අපේ පණ්ඩු ශාක්‍ය රජුරුවන්ගේ දියණිය අර විස්තර ඔක්කොම දැනගෙන අපේ પરම්පරාවට ගැලපෙන රාජකීය පවුලක්ය කියලා සම්මත කරගෙන අර බද්ද කච්චානා කුමරිය අගමෙහෙසිය කරලා පණ්ඩු වස්දේව් කුමරාට රාජ්‍ය අභිෂේක කළා. ඔන්න බලන්න. එතකොට දැන් මේ දෙපළ කටයුතු කරනකොට අර පණ්ඩු ශාක්‍ය රජුරුවන්ගේ දේවිය ඒ කියන්නේ බද්දකච්චානාවගේ මව රෑ දවල් දෙකේම සුසීමා දේවිය බද්දකච්චානා කුමරියගේ මව ඇඬු කඳුලෙල්ලු ගත කරන්න අනේ මගේ දුව පා කළ ඇරියා කොහෙ ගියාද දන්නේ නැහැ ඇඬූ කඳුලෙන් කෑමක් බීමක් නැහැ මව් දේවිය. අර සහෝදරයින්ටත් විශාල පීඩාවක් මේක. මේ තමන්ගේ අම්මා කන්නේත් නැහැ හරියට දුක් විඳගෙන නංගි ගැනම මතක් කර කර අඬ අඬ ගත කරනවා. ඒ අයත් හැම තැනම විපරම් කළා. එහෙම විපරම් කරමින් සොයන බියන කාලේ පින්වතුනේ මේ රුවල් නැව් වලින් වෙලහෙන දාම යනවා. නැව්කරුවන්ගෙන් දැනගත්තා ලංකාව කියන රටේ රජතුමා පණ්ඩුවාස දේව එතුමාගේ අගමෙහසිය වශයෙන් බොහෝම සැපවත් ජීවිතයක් ගත කරනවයි කියන. ඒ දැනගෙන ඒගොල්ලෝ සතුටු වෙලා අර මවටත් කියලා තෑගි බෝගත් අරගෙන නංගිව බලලා යන්න ආවා. නැව් රුවල් නැව් 7කින් 8කින් විතර සමහර විට 7-800ක් පමණ පිරිස උවමනා කරන තෑගි බෝගත් අරගෙන නංගිව බලලා යන්න බද්ද කච්චානා කුමරිය ලංකාවට ආවයින් පස්සේ ඒ අයට බොහොම සැලකුවා පණ්ඩුවස්දේව රජුරු ඒ කියන්නේ මස්සිනානේ ඒගොල්ලන්ගේ නංගිවයි දැන් මෙතුමා අගමේශිය කරගෙන තියෙන්නේ දැන් නංගිව බලලා යන්න හදන්නේ. පාණ්ඩුවස්දේව කුමාරයා කිව්වා අනේ යන්න එපා. මේක හොඳ රටක්. හොඳ මිනිස්සු ඉන්නේ. ඒ නිසා ඔබට ප්‍රදේශයක් අපි බාර දෙනවා. උරු වේල කියන කුමාරයා. පන් මේ අර රජතුමාගේ ඒ කියන්නේ මේ බද්ද කච්චානා කුමාරිකාවගේ දෙවෙනි අයියා. පළවෙනි අයියා තාත්තට උදව් වෙනවා රජකම් කරන්න. ඊළඟට දෙවෙනි අයියා ආව මේ උරුවේල. ආවට පස්සේ එතුමාට කිව්වා මේ රට දැන් හොඳ රටක් යන්න එපා ඔබට අපි කොටහක්ම දෙනවා කියලා දැන් ඔය ඒ පැත්තෙන් ඔය මන්නාරම පැත්තේ යාපනයේ පැත්තේ ඒ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම උරුවේල කුමාරයාට බාර දුන්නා මේ පැත්ත පාලනය කරා මේ ඉන්න යක්ෂ ගෝත්‍රික ස්වදේශිකයන් නාග ගෝත්‍රික ස්වදේශිකයන් සමග එකමුතුව වැඩ කරන්නයි කියලා. එතුමා ඒ පැත්ත පරිපාලනය කළා. එතුමා ලියලා ඇරියක් කීප දෙනෙක් ආපහු ඇරියා දැන් මෙහෙමයි අපි ඉන්නේ. අනිත් මල්ලි තීලඟට ආව රාමගෝණ බද්දකච්චානා කුමාරිකාවගේ අනිත් අයියා ඒ ආවත් නවත්තගත්ත. නවත්තගෙන ඒ පිරිසත් පදිංචි කෙරෙව්වා දැන් ඔය කන්තලේ තිරිකුණාමලේ සේරුවිල. ඔය ප්‍රදේශයේ බාර දුන්න රාමගෝණ. එයා එතුමාට. ඊළඟට ආව අනිත් සහෝදරයා අනුරාධ. අනුරාධට බාර දුන්නා මේ අනුරාධපුරේ. ඒ ප්‍රදේශේ පාලනය කරන්න ඔක්කොම ඒ පිරිසට. එන්න සදේශිකෝත් සමග. ඊළඟට ආව විජිත අනිත් අයියා. එතුමාට ওই ගලේ වෙල දඹුල්ල විජිතපුරයේ ආදී ඒ ප්‍රදේශයේ බාර මේ කුරුණෑගල පළාත. ඊළඟට ආව දීඝායු දීඝායු කුමාරයාට බාර දුන්නා දිගා මඩුල්ල. දිගා මඩුල්ල කියන්නේ දැන් ඔය මොනරාගල අම්පාර පැත්ත අහුවෙන එහාටයි. ඒ පැත්තේ හිටිය යක්ෂ ගෝත්‍රික අය. ඊළඟට අන්තිමටම ආව තව සහෝදරයෙක් එතුමාට බාර දුන සබරගම ওই රත්නපුර දිස්ත්‍රික්කේ. අන්තිමට මාව බාලම අයියා බද්ද කච්චානා කුමාරිකාවගේ බාලම අයියා එයා ළඟට හිටිය අයියා කවුද රෝහණ එතුමාටත් යන්න එපා කියලා ඒ පිරිසත් පදිංචි කෙරෙව්වා රොහුනේ. අදත් රෝහණ කියන්නේ ඒකයි. රෝහණ කියනවා, දිගා මඩුල්ල කියනවා, අනුරාධපුරය කියනවා, විජිතපුරය කියනවා. ඒ බුදුහාමුදුරන්ගේ සුළු පියා බාප්පගේ පුතාගේ දරුවන්ගේ නම් ටික ඔය තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඔක්කොම ශාක්‍ය වංශිකයෝ. පිරිසත් එක්ක විටින් විට ආයෙත් එන්න පටන් ගත්තා. හැබැයි ඒ කොල්ල හොඳ ආభాෂයක් තියෙන මිනිස්සු. ඒක කියන්න ඕන. බුදුහාමුදුරෝ නෑ ඥාතිවරයේ උදාර ගුණාංග ඒ මිනිස්සු තුල තිබුණා. ඒ මිනිස්සු මේ පදිංචි වෙලා ඉන්න අයත් එක්ක රණ්ඩු වෙන්න ගියේ නෑ. දැන් බලන්න දීඝායු කුමාරයා විවාහ වුණේ කා සමගද ඔය දිගා මඩුල්ල ප්‍රදේශයේ ගිහින් පදිංචි වෙලා එතුමා සරණ පාවා ගත්ත රාවණ රජතුමාගේ පෙළපතට අයිති යක්ෂ ගෝත්‍රික කාන්තාවක් සිතිලා කියන රජකුමරියක්. ඒ නිසා මේ මිනිස්සුත් එක්ක එකට පෑහිලා වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. දැන් දකුණට ගිය රෝහණ දේශයට ගිය රෝහණ එයා සරණ පාවා ගත්තේ ওই මහාසේන රජුරුවන්ගේ දියණියක් පත්මනාගා කතරගම දෙයියෝ කියන්නේ ඒකයි හුඟක්. දැන් ඉතින් බලන්න ඒ ඒ පළාත්වල අයත් එක්ක සම්බන්ධ වෙලා සහයෝගයෙන් කටයුතු කරනවා. දැන් මිහිඳු හාමුදුරුව බැලුවා එතනත් ප්‍රශ්නයක්. එතකොට ශාක්‍ය වංශක මිනිස්සු ඔහොමයි ලංකාවට ආවේ. එයා වෙඩින් පදිංචි වුණේ. අපට මිශ්‍ර වුණේ. ඊළඟට මිහිඳු හාමුදුරුවන්ගෙන් හැමතිස්සෙම මෙහෙණි සස්න ඉල්ලනවා රාජකුමාරිකාවරු අනුලා දේවිය ඇතුළු. උන්වහන්සේ මතක් කළා මෙහෙනි සස්නක් ඇති කරන්නට නම් මේ දේවානම් පියතිස්ස රජතුමනි ඔබතුමා මගේ පියාට ධර්මාශෝක මහරජයාට සංදේශයක් අරින්ද මගේ සහෝදරිය සංඝ මිත්තාඩෙන් රහත් මෙහෙණියක් භික්ෂුණීන් වහන්සේලාත් සමග මෙහාට එන්නේ ඇවිදින් මෙහි භික්ෂුණී ශාසනය පිහිටුවන්. ඒ එනකොට වැඳුම් පිදුම් කරන්නත් යමක් ඕනැයි කියන බව මහරජතුමනි ඔබතුමා නිතරම මට කියනවා. ඒ නිසා මගේ පියාට සංදේශයක් යවන්න ඒ රාජදූතයන් අතම පූජා පිණිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සාඛාවකුත් එවන්නේ කියලා. ඒ අණුව තමයි ආවේ. එතකොට ධර්මාශෝක රජතුමාත් කාණ්ඩ 18ක් විවිධ කර්මාන්ත දන්න 18 කුලයකට අයිති කියලා දැක්වෙනවා. විශාල පිරිසක් ලංකාවට එවුවා. මේ කවුරුත් දැන් කටයුතු කරන් යනවා මිහිඳු හාමුදුරුව බුදුදහම විතරක් නෙවෙයි. උන්වහන්සේ කල්පනා කළා අනේ දැන් අනාගතයේ මෙතන ભેද ඇති කරන්න පුළුවන් කාට හරි. පිරිසක් සමගිව එකමුතුව ඉන්නකොට අවුල් වේවුල් ඇති කිරීමට උපදින මිනිස්සු එදත් හිටිය අදත් ඉන්නවා. ඒකට කුමක් කළ යුතුද? දැන් මෙතන යක්ෂ ගෝත්‍රික මිනිස්සු, දේව ගෝත්‍රික මිනිස්සු, නාග ගෝත්‍රික මිනිස්සු, විජයගේ සිංහ ගෝත්‍රික මිනිස්සු ඒගොල්ලෝ රාජ්‍ය අල්ලගෙන තියෙන්නේ සිංහාසනය සිංහ ගෝත්‍රික ජනතාව කළි. ඊළඟට ශාක්‍ය වංශික පිරිස දැන් පහක් වෙලා. මගේ පියා ධර්මාශෝක රජතුමා 18 කුලයක පිරිසක් එව්වා ඒ අයත් එක්ක දැන් හයක් වෙනවා. මේගොල්ලෝ එකමුතු කලේ නැත්නම් අනාගතයේ මේ බුද්ධ ආගමක් පිහිටෙව්වට වැඩක් වෙන්නේ නැහැ. බලන්න මිහිඳු හාමුදුරන්ගේ තීරණය. මේ අපේ දේවානම් පේතිස රජතුමා උන්වහන්සේ සාකච්ඡා කළා. කුමක්ද කළ යුතු? රජතුමා දේවානම් පේතිස. එතුමා කිව්වා දැයි ස්වාමීනි අපට හොඳ මාර්ගයක් තියෙනවා. මොකද්ද මහරජා? මේ දැන් හැමෝම බුද්ධාගමෙන් ප්‍රමුදිත බවට පත් වෙලා කාන්තා පක්ෂයත් පුරුෂ පක්ෂයත් සෑහෙන පවුල්වල අය දැනුගත් අය දස දහස් ගණනින් මහාන වෙන්න අපි හැමෝම මහාන කරමු. අපි කල යුතු දේ ඔක්කොම පැවිදි කරමු. පැවිදි වෙලා භික්ෂුන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලා ශාසනික කටයුතු කරන විට ධර්මයට අනුකූලව මෙතන වාද ભેදයක් ඇතිවන්නේ නැහැ. හැම පවුල් 7 8කටම බලනකොට එක්කෙනෙක් දෙන්නෙක් මහාන වෙලා. නාග ගෝත්‍රික මිනිස්සුත් මහාන වෙලා, යක්ෂ ගෝත්‍රික මිනිස්සුත් මහාන වෙලා, දේව ගෝත්‍රික මිනිස්සුත් මහාන වෙලා ශාක්‍ය වංශික පවුල්වත් මහාන වෙලා විජේගේ පිරිසත් මහාන වෙලා මේ මෑතක ඇවිදින් පදිංචි වෙච්ච බුද්ධ බෝධියත් අරගෙන ආපු පිරිස 18 කුලයක පවුල් වුණොත් මහාන වෙලා ඒක සමෝසමේ හොඳට කළා එතකොට ඔක්කොම එකට මහාන වෙලා යනකොට પરම්පරා හතරක් පහක් ගත වෙත්ම පින්වතුනි ලංකාවේ යක්ෂ ගෝත්‍රික නාග ගෝත්‍රික කතාව නැති වුණා. අර සිංහ තමයි රාජ්‍ය බලය ගෙනිච්ච විජේ රජුරන්ගේ පිරිස. ඒ සිංහ නමින්ම මේ ඔක්කොම එකතු වුණා. එකම කුඩයක් යටතට ඉබේම ආවා. එන්න තැනට මිහිඳු හාමුදුරුවෝ ඒ වගේම දේවානම් පියතිස්ස මහරජතුමාටත් පින් සිද්ධ වෙන්න වැඩ කටයුතු කළා. ඒ නිසා එකම සිංහල වර්ගයක් අවුරුදු 3400ක් ගත වෙනකොට වෙන කවුරුත් නැහැ කවුරුත් සිංහල. අදත් මේ යන්නේ එහෙමයි. අද මේ ඉන්න අපිත් ওই කණ්ඩායමෙන් එන පරපුරේ. ඒකයි මා මතක් කළේ මිහිඳු හාමුදුරුව බුද්ධාගම විතරක් නොවේ. ඊට වඩා වැදගත් දෙයක් මෙහෙම කළා අපි නොසිතන. දැන් බලන්න ඉන්දියාව ගෝත්‍ර ප්‍රශ්නේ බොහොම තදයි ගෝත්‍රික මිනිස්සු. නේපාලයේ කුඩා රටවල් වුණාට ගෝත්‍රික ප්‍රශ්න ඇසෑමය නාගලන්තය ඔය පාකිස්තානය අප්‍රිකා රටවල් ඔය සෑම රටකම තිබෙනවා ගෝත්‍රික ප්‍රශ්න ඒ ඒ ගෝත්‍රයන්ට අයිති භාෂාවලුත් තියෙනවා නිරන්තරයෙන් යටකොටා ගන්න පින් සිද්ධ වෙන්න මිහිඳු හාමුදුරුවන්ටත් දේවානම් පියතිස්ස මහරජතුමාටත් අද අපේ රටේ ගෝත්‍ර ප්‍රශ්නයක් නැහැ. සිංහල ප්‍රශ්නයක් තියෙන. සිංහල ජාතිය විතරයි. බැරි වෙලාවත් දැන් ඔය කියන <clears throat> ඔය මිහිඳු හාමුදුරුවන්ගේ කාලේ ද්‍රවිඩ ජනතාවත් පදිංචි වෙලා හිටියන යාපනයේ පැත්තේ උන් වහන්සේලා නොවරදවාම ඒ පිරිසත් මේ මල්ලටම දානවා. වෙනම જાතියක් වෙන්න ඉතුරු කරන්නේ නැහැ. ඒ වෙනකොට ද්‍රවිඩ අය හිටියේ නැහැ. ඊට පස්සේ මෑතක ආවේ රටේ ධනය උදුරා ගැනීමට දකුණු ඉන්දියාව ඉඳලා විටින් විට මෙහි ආක්‍රමණය කළා. හැබැයි දුටු ගැමුණු කාලේ ඉන්නවා. ඒක වර්ධනය වෙනවා අඩු වෙනවා. ඒ தත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් බලන්න මේ විදිය දූරදර්ශී ලෙස අපේ ඒ උතුමන් වහන්සේලා කළ ක්‍රියාව නිසායි 2600ෙහි සම්බුද්ධත්ව ජයන්තිය අපට පවත්වන්න අද පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ දැක්කා. දැකපු නිසා තමයි අද වගේ දවසක පිරිනුවන් පාන දිනයක් විසක්. ඒසක්දා මධ්‍යම රාත්‍රියේ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී මධ්‍යම රාත්‍රිය දැන් ඉක්මෙන්න ළඟයි රෑ දෙකට වෙන විට ආනන්ද හාමුදුරන්ට ඇහෙනවා අපේහි උපවාන අපේහි උපවාන උපවාන මෙතනින් අහකට යන්න උපවාන කියන රහතන් වහන්සේ හොඳ විජිනිපතක් අරගෙන බුදුහාමුදුරන්ට පවන්සලනවා මේ අන්තිම මොහොතේ බුදුහාමුදුරුව කියනවා අපේහි උපවාන මෙතනින් අහකට යන්න. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා අදින් මාස 3කට පෙර විශාලා මහනුවර චාපාල චේතිය උද්‍යානයේදී බුදුහාමුදුරුවෝ කෙලින්ම අපට ප්‍රකාශයක් කළා. තව මාස 3කට පස්සේ එන වෙසඟපුර 15ක් පොහෝදා කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන ශාලමනෝද්‍යානයේදී මධ්‍යම රාත්‍රිය වෙසක්දා ඉක්මෙත්ම තමන් වහන්සේගේ පිරිනුවන් පෑම සිද්ධ වෙන බව. ඒ තරම් කලින් ප්‍රකාශයක් කළ බුදුහාමුදුරු. දැන් මේ අප උපමාන හාරුවන්ට අයින් වෙන්න කියන්නේ ඇයි? ළඟට ගිහින් වැඳලා ඇහුවයි ස්වාමීන් ඇවැත්නි ආනන්ද ඇවැත්නි උපවාන ඔබ වහන්සේලාත් ඉරිදි බල තියෙන ඇත්තුම් ආනන්ද හාරුවත් ඉරිදි බල තියුන් තිබිච්ච කෙනෙක් සෝවාන් ඵලයටපත් හැබැයි රහත් වෙලා නැහැ ඔබ වහන්සේලාට පේනවා මෙතන ලක්ෂ කෝටි ගණනකට වඩා දෙවියන් දෙමගණන් බ්‍රහ්ම රාජයන් දිව්‍යමය නාගයන් මේ ඉන්දිකටු සිදුරු වගේ ශරීර මවාගෙන මෙතන රැස් වෙලා ඉන්න මේ අහස හැමතැනම මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිව්වැනි වරට මහා භද්‍ර කල්පේ පහළ වුණා. දැන් පිරිනුවන් පානවා උන් වහන්සේගේ අන්තිම අවස්ථාවට ගිහින් අපි වැඳගනිමුයි කියලා මෙතන රැස් වෙලා ඉන්නවා. මේ උපවාන බලගතු රහත් කෙනෙක්. මේ රහතන් වහන්සේ මා ඉදිරිපිට ඉඳගෙන පවන් සලනකොට ඒ කෙලින් ඉන්න ලක්ෂ කෝටි ගණනක් අර කියන දෙවියන්ට බ්‍රහ්මයන්ට මාව පේන්නේ නැහැ. රහතන් වහන්සේගේ ශරීරයක් විනිවිද බලන්න දෙවිවරුන්ටවත් බෑ. පිටියක් නම් ගහක් කොලක් නම් පුළුවන් විනිවිද බලන්න. ඒකයි මං අහකට වෙන්න කිව්වේ. ඊට ඊට පස්සේ උපවාන රහතන් වහන්සේ යහකට ගියා. එතෙන්දි දෙවි දේවතාවරු වට වුණා. ශක්‍ර දිව්‍ය රාජයාත් ඇවිදින් වැන්දා. වන්දනකොට බුදුහාඳුරෝ වචනයක් මතක් කළා. පති ටිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං. තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකා දුකං. පින්වත් ශක්‍ර දිව්‍ය රාජේනි මේ ලංකා ද්වීපේ තමයි මගේ ශාසනය දිගු කලක් පවතින. රක්ක ලංකාංච සාදුකම්. ඒ නිසා ලංකා ද්වීපයත් ලංකා වාසී ජනතාවත් රකින්නේ කියලා බුදුහාමුදුරු අන්තිම මොහොතේ සක්දේව් රජුට මතක් කළා. රජ සක්දේව් රජුරු ඒ වචනේ පිළි අරගෙන මේ මහා පොරකන සේනාවක් දෙවි දේවතාව මෙහෙම බලනකොටම ළඟ ඉන්නේ කවුද උප්පලවන්න. තථාගතස්ස දේවින්දෝ වචෝ සුත්වාව සාදරෝ. දේව සුප්පල වන්නස ලංකා රක්ක සමප්පයි. පින්වත් උප්පල දිව්‍ය රාජේනි මට අධික වැඩ ගොඩක් මම අතාරිනව නෙමෙයි මම මේ වගකීම ඉටු කළ යුතුයි මා වෙනුවෙන් ඔබ ලංකා ද්වීපයත් ජනතාවත් රකින්න උප්පල වර්ණ දිව්‍ය රාජයාට මතක් කළා. තථාගතස්ස දේවින්දෝ වචෝ සුත්වාව සාදරෝ. දේවස් උප්පල වන්නස්ස ලංකා රක්ක සමප්පයි. සක්කස්ස උත්තමත්තෝසෝ ලංකාවට ඇවිදින් සක්දේව් රජුරුවන්ගේ වචනය පිළි අරගෙන ලංක මාගම්ම සජ්ජයුන් උප්පල වර්ණ දෙවියෝ ඒ වචනය පිළි අරගෙන වහාම ලංකාවට ඇවිදින් අර විදිහේ පරිභාජක වේශේන රුක්ඛ මූල මුපාවිසි අර තම්මැන්නා නුවර වෙසක් දාට පස්සෙන් දා උදේ අර විජේ කුමාරයා ඇතුළත යනකොට පේන්ද තාපසේක් වගේ විශ්වලාගෙන නුග ගහක් යට වාඩි වෙලා හිටියේ උප්පල වර්ණ දිව්‍ය රාජයා බලන්න. ඇවිදින් වාඩි වෙලා හිටියා. එතුමා වෙතර තමයි ගිහින් අයං බෝ කෝණු දීපෝති ලංකා දීපෝජ සෝබ්‍රවි. ස්වාමීනි මේ රට මොකද්ද කියලා අහනකොට අයං බෝ කෝණු දීපෝති ලංකා දීපෝජ සෝබ්‍රවි. මේ ලංකා ද්වීපය කියලා ඔය වෙස්වලාගෙන හිටිය තවුසා ඒ කිව්වේ උපුල්වන් දෙයියෝ තමයි මතක් කළේ. පෙරේත් නූල් බඳලා ආරක්ෂාවක් දුන්නා. බුදුහාමුදුරුවෝ දිවසින් දකින් දැති. අද මම පිරිනුවන් පාන දවසේ මේ විජේ කුමරා ලංකාවට යනවා. එතකොට එදා රෑ දෙකට විතර පිරිනුවන් පෑවේ. එදා හැන්දෑවේ 6ට විතර විජේ කුමාරයා ලංකාවට ආවා. ගොඩ වුණේ නෑ රෑ වෙච්ච නිසා. ඊට පස්සෙන් දා ගොඩ වුණා. අර ඒ ඥාතිත්වයක් නිසා වෙන්ට ඇති අර තරම් කරුණ උන්වහන්සේ මතක් කළේ ඒක ඇත්තක් බව අද අපට පේනවා. දැන් ওই අවුරුදු 2500 ගානට එහා සිද්ධියක්. මහා වංශයේ ලියලා දැන් අවුරුදු 2000 ගණනක්. ඒ සඳහන් සිද්ධිය අනුව බලනකොට මොනතරම් කරදර කම්කටොළු විදේශීය බලවතුන්ගේ උපද්‍රව ඔය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ ඔය සෑම දෙයක්ම වළක්වාගෙන කොහොම හරි මේ කුඩා සිංහල වර්ගයා මේ රට ආරක්ෂා කරලා තියෙනවා. ඒකයි පුදුමයි. දැන් චීනයේ මහා රටක්. ඒ රට වටේ තියෙන සියලුම පොඩි පොඩි රටවල් අද චීන වෙලා. මිනිස්සුන්ව ඝාතනය කළා නෙමෙයි. බෝ වෙලා චීන වෙලා ඒගොල්ලෝ ඔක්කොම. දැන් ඔය පෝමෝසාව කියන, හොන්කොන් දිවයින කියන ඔයගෙ හුඟක් තියෙනවා. නමුත් අපේ රට ඉන්දියාවක් වුණේ නෑ ඉන්දියාව ළඟ තිබුණයි කියලා. 70ක්ම 19යි. බලන්න. මේ රට රැකුණේ බුදුහාරුවන්ගේ බලයෙන් බව දැන් අපට පේනවා. දැන් බලන්න මේ පසුගිය කාලයේ වුණත් අපි මේ ත්‍රස්තවාදී උවදුර අපට වළක්වා ගන්න බෑ කියලා අපි කවුරුත් හිතාගෙන හිටිය තත්යකට ආවා. මිනිසුන්ගේ මනස හැදුවා අන්තිමට. මේක දීලා හරි කමක් නැහැ ඉවරයක් කරගන්න කියන. ඔය අන්තිම කාලේ නමුත් වාසනාවට ඒ උවදුර දුරු කරගත්තා. අදත් අපට මේ ප්‍රශ්න තියෙන එක තමයි ලෝකෙ හැටි හැම රටකටම. නමුත් ඒ මොන බලයක්ද අර එදා බුදුහානුවන්ගෙන් ලැබිච්ච ආශිර්වාදය. වෙස් වලාගෙන එන ආශිර්වාදයක් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. දුටුගැමුණු මහරජතුමා වලගම්බා මහරජතුමා ඒ වගේම <coughs> මහා පෙරකුම්බා රජතුමා හයවෙනි පෙරකුම්බා රජතුමා මානවම්ම රජතුමා ඔය වගේ අපේ රටේ විවිධ රාජරාජ මහා මාත්‍යවරු ඒ ඒ කාලවල ඉපදිලා ආපු හතුරු උපද්‍රව වළක්වාගෙන මේ රට රැක්කා. සිංහල ජාතිය පුංචි ජාතියක් වුණාට හොඳ භාෂාවක් තියෙනවා. සිංහල භාෂාව. අක්ෂර මාලාවක් තිබෙනවා අපිට ලියන අකුරු මාලාවක් තිබෙනවා. ඊළඟට අපේ වෙදකම තිබෙනවා પરම්පරාගත වෙන. අපේ සිරිත් විරිත් තිබෙනවා. අපේ කලා ශිල්ප තිබෙනවා වෙහෙරවල් වුණත් ඒවා හැම දෙයක්ම කලාවක්. ওই සෑම දෙයක්ම රැකුණා. දැන් අදත් ලෝකේ සමහර જાතියින් ඉන්නවා අනුන්ගේ අකුරු වලින් තමයි තමන්ගේ භාෂාව ලියන්නේ. අක්ෂර විඤ්ඤා ක්‍රමයක් නැහැ. එහෙම රටවල් අද අන්න ඒ විදිහේ මේ කුඩා ජාතිය මොනතරම් ධෛර්යවන්තවද මේ කටයුත්ත කළා තියෙන්නේ කියලා පේනවා. 1824 දී නෝත් ආණ්ඩුකාරතුමා බ්‍රවුන් ආණ්ඩුකාරතුමාගේ රාජ්‍යයෙන් පස්සේ ලංකාවේ ආණ්ඩුකාර පදවියට ඇවිදින් ජනලේඛනයක් අරගෙන තියෙනවා. ඒ ජනලේඛනයේ මුළු ලංකාවේ ජන කොට්ටාස් ඔක්කොම එකතු කළාම 8 ලක්ෂ 32000ක් මිනිස්සු ඉඳලා තියෙනවා. මේ 1800 විසි ගණන් වල ওই 24යි ගත්ත ජනලේඛන. ඉංග්‍රීසි ආණ්ඩුකාර තුමා. 8 ලක්ෂයට බහැලා. එතකොට ඒ 8 ලක්ෂකවි සිං මේ හරටේ හිටිය සිංහල ජනතාව ද්‍රවිඩ මුස්ලිම් ඔක්කොම ඒ තරමට ජාතියේ පිරිහිලා ගියන් අපි තව හිතමු ඒ කැලෑවල ඉන්න ඇති මිනිස්සු ඒගොල්ලෝ ජන ලේඛනයට අයත් නොවෙන්න පුළුවන් එහෙම වෙලා අපි තව ලක්ෂ දෙකක් අතින් දැම්මත් ලක්ෂ 10කට වඩා ඉඳලා නැහැ. ඒ තරම් බංකොලොත් තත්වයට ලංකාවපත් වෙලා තිබුණා. දැන් බලන්න ආයෙත් පණ ගහලා අනගාരിക ධර්මපාලතුමා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, වලිසිංහ, හරිස්චන්ද්‍ර, හික්කඩුවේ ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති, වැලිගම ශ්‍රී සුමංගල මේ ආදී මහා රණවීර අය, කැප්පිටි පොළ වීරය ඔය වගේ අය ඉපදිලා කලින් කල කොහොම හරි මේ රට යම්කිසි තත්වයකට අරගත්ත නිසයි අද අපිට හුස්ම කෙලලා මෙහෙම බනහන්න පුළුවන් බන කියන්න පුළුවන්. මේ පන්සල් හදාගෙන ධර්ම දේශනා කරගෙන අපි ජාතියක් වශයෙන් අද ලෝකේ ඉන්නවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලංකාවට ආසනයක් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය නොබැඳි සමුළුව ඕනෑම තැනකට ගියාම ලංකාව ඒ ලෝකේ රටවල් අතර එක රටක්. මේ පුංචි ජාතිය ඒ தත්ත්වයට දියුණු වුණා. ආරම්භ කළේ අතන. ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ කළ සේවය මා මතක් කළා. මේ අද මේක මතක් කළේ අර වෙසක් දවසට මේ ඉතිහාසය සම්බන්ධ නිසායි. ඒකයි අද මේ අපේ ඓතිහාසික වාර්තාව සැකලින් ඉදිරිපත් කළේ. ඒ නිසා මේ පින්වතුන් බොහොම සන්තෝෂ වෙන්න ඕන. අපේ ජනතාවට මේ දැනීම දෙන්න ඕනේ. ඉංග්‍රීසීන්ට යටත් වෙලා හිටිය නිසා අපේ දරුවන්ට අපේ ඉතිහාසය ඉගෙන ගන්න බැරි වුණා. ඒවා මහා වංශයට, චූල වංශාදී පොත්පත්වලට, රාජාවලියට, පූජාවලියට ඒවට සීමා වුණා. දැන් ඒවා අපේ යුතුයකම තියෙනවා අවුස්සල මතු කරලා අපේ ජනතාවට දෙන්න. එතකොට දැන් අපේ ජනතාව ඉගෙනගත්ත පිරිසක්. හොඳ දැනුගත් තරුණ පිරිසක් ඉන්නවා ගිහි පැවිදි. ඒ අයට පුළුවන් මේ කියන කාරණා උඩ පිහිටා ඉඳගෙන තව කරුණු හොයලා බලලා අවුස්සලම් ශිලාලේඛනත් ආශ්‍රයයට අරගෙන අපේ ඉතිහාසයේ කුමක්ද කියන බව අපේ ජනතාවට පැහැදිලි කර දීම. ආත්මාභිමානයක් ජනතාවක් තුල ඇති වෙන්න ඕන. ආත්මාභිමානය ප්‍රෞඩභාවය අපේ ජනතාව තුල ඇති කළාම තමයි වැරදි වලින් වළකින්නේ. බාල වැඩ කරන්නේ නෑ මේක අපට අයිති නෑ. මගේ තත්වයට මගේ පරපුරට අපේ වර්ගයට අපේ ජාතියට අපේ රටට මම අදහන ආගමට මේ වැරදි ඒව කරන්න හොඳ නෑ කියලා ඔය පැන් සුරාව සූදුව අනාචාරය හොරට වැඩ කිරීම ওই වගේ නොඑක් දේවල් තිබෙනවා ඒවා වළක්වා ගැනීමට ප්‍රධාන උපක්‍රම වලින් එකක් තමයි ඒ ජනතාවගේ අභිමානවත් ඉතිහාසය ඔවුන්ට කියා දීම. ඒක දැන් අපි කරන්න ඕනේ කාලේ. ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි අද මේ මොහොතෙත් මේ ජයග්‍රහණය ලැබෙන්නේ. නැත්නම් ලබන්න බෑ. බෙලහීන අදහස් තියෙනකොට රටක් දියුණු කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ වගේම දැනුමක් දෙන්න ඕනේ. වටිනා පින්කමක් මේ සම්බෝධි විහාරයේහි මේ බෞද්ධ නාලිකාව මගින් රටට ලබා දෙනවා ඒ ගැන ප්‍රශංසා කළ යුතු අතර මේ සේවාවලු දියුණුවට පත්වේවා අද මේ ප්‍රතිපත්තියෙන් බුදුහාමුදුරුව පුදන මේ සිල් සමාදන් වුණු සෑම දෙනාටත් දෙව් මිනිස් සපත් කෙලවර අමා මහ නිවන් සම්පත් පිණිස මේ උදාර පුණ්‍ය ක්‍රියාව හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ධර්ම දේශනාව පැවැත්වූ දේශකයාණෝ මේ ධර්ම sannivedanehi මේ රටෙත් ඒ වගේ මෙතරත් තාමත්ම කීර්තියක් ගෞරවයක් දිනාගත්ත ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති ශ්‍රී ලංකාමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිතාති පූජනීය වන්දනීය කොටුගොඩ ධම්මාවාස අනුනායක මහමිපාණන් වහන්සේ